ඉතින් අංගමාර්ගික වැඩ කටයුතු ආරම්භ කිරීමලා දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මාර්ගදනා කරන අපේ ශිරෝම තුන්වෙනි මාර්ගයේට මේ කරන්න හදන වැඩේ පිළිබඳව කිසි වචන සංකල්පයක් විශ දැනුවත් කිරීම වශයෙන් මතක් කරගන්න. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ ස්වාමීන් වහන්සේ මේ කියපු ටික ගවම වචන කියන්නේ කිව්වා ඒ තමයි අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ. මේ මට දීපු පොඩි දඬුවමක් මං හිතන්නේ. නිතරම මට දඬුවම් දෙනවා මම. සොකුත් අනිනවා කියනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ මේ සේරම දන්නවා මේ උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ අපි මිත්‍රිගල නිස්සරණ වණින් පැමිණිලා ඉංගලන්තයට ආවේ අපිට මේ ධර්මය විශේෂයෙන්ම අවබෝධ කරලා දීලා ඒ මාර්ගයට වැටිච්ච අපිව තව දිරටත් සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියටම යන්න වැඩ සලස්වා දෙන්න. මේ ආර්ය ස්වාමීන් වහන්සේ මේ වාඩි වෙලා ඉන්න එක ඉතාමත්ම සංසාරේම කියන්න බැරි තරම් අගනා මොහොතක් විදියටයි මට දැන් තේරෙන්නේ. මේක කියලා නිම කරන්න බැරි අවස්ථාවක් මේ දවස් 8ක්. ඒ නිසා මේ දවස් 8 සෑම මොහොතක්ම අපි සතියෙන් සමාධියෙන් ඒ වැඩ කටයුතු කරගෙන සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියටම ගමන් කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ ස්වාමීන් වහන්සේටත් ඒ ආර්ය ස්වාමීන් වහන්සේටත් අරහත් මාර්ගයම මේ ජීවිතේම ලැබේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ අපි ආගමනුකූල කටයුතු සම්පාදනය කිරීම කලින් ශිල් දනාම සීලයක පිළිපීමට අවශ්‍යයි. නිසා අපි මෙතන පූර්ණ කායින භාවනා වැඩ පිළිවෙලක් කරන නිසා බලාපොරොත්තු වෙන්නේ උපෝසත අටාංග සීලයයි. එතකොට අද උපෝසත දවසක් නොවුනත් උපෝසතයක් කරගන්න සර්වඥාන්සේ මතක් කරලා තියෙනවා. සර්වඥාන්සේ මතක් කරනවා සතියෙන් ගත කරන සෑම වෙලාවකම උපෝසත දවසක් කියලා. මේ ලංකාවේ තේ වෙලදාම කරනකොට බිස්නස් එක යන්න ඕන නිසා අපි කියන්නේ any time is tea time කියලා. ඒකෙන් දැන් භාවනා කරන කට ඕනම වෙලාවක තමන්ට පොස තත්ාංග සීල සමාදන් වෙන්න පුළුවන්. නමුත් මට <clears throat> දැනගන්න ලැබුණ සමහර අත්තන්ට සුපොස තත්ාංග සීලේ සමාදන් වෙලා කරගන්න බැරි ශාරීරික සාබයස් ආබාධ තියෙනැත්තෝ ඒ නිසා හිතාගත්තා හැකියාව තියෙනැත්තෝ උපෝස තත්ාංග සීල සමාදන් කරනවා.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 ධාරණ ඉච්ඡාසයන මහාසයන වේදමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් උපෝසතං අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේ තබ්බං දැන් අපි ඊගාවට ආජීව අට්ටමක සීලයේ නැත්නම් ආජීව අට්ටම සීල සමාදන් වීමට කැමති අත්තන් සඳහා ඒ নমස්කාරය කියන මතක් කරනවා. කවුද කැමති ආජීව අට්ටම සීලය සඳහා নমස්කාරය කරනවා.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 මේ තමයි කම්යන්නේ. ඊගාවංශ අංකය වෙන්න ඕනේ අපි මේ ගත කරන කාලය පිළිබඳව කාලසටහන ඉදිරිපත් කරගන්න එක. දැනට විජිත ප්‍රකාශිත කාලසටහනක් තියෙන්නේ. ඒක පිළිබඳව කාට හරි කියනවද මතක් කිරීමේ අවශ්‍යතාවයක් නැත්නම් අපි මේ වෙලාවේ විනාඩි 5ක් ගන්න හොඳයි. අනුගමක ප්‍රකාශයට පත් කරන බලන්න අද මේ මෙතනයි ඊට පස්සේ දවසක තියෙන එකයි ඔක්කොම ඇයි ආගෙන ඉන්න සඳහා මුචිත එක කියවන්න පුළුවන් කාටද ඒ මොකක්ද මෙඩිටේෂන් කොහෙද කියන්නේ කියන්නේ ඔක ඉස්සරහ ඔක What kind අතිශය මතක. දෙවි ඉංග්‍රීසි අවසන් දර්ශනයස්. මතිෂ කියනවාද ඉන්දෝනේ නැහැ කියලා අනිත් එක නයන සංගම. ආ. අද ඉන්දෝනේ සූර්ය කෞශාලී Um, this is just uh, for me to uh, uh, This is just for me to say what the program is and just to do a brief introduction of what we'll be doing for the day. Um, from 10 to 10.20, and I, I, think uh, from 10 to 11, the observing of zero, uh, the precepts, and uh, from 10.20 to 11 o'clock, um, there will be a Dhamma talk uh, to start with uh, um, from 11 to 11:30, they're sitting meditation. I'm sure there'll be some sort of variations in exactly uh, in these times. Um, at 11.30, uh, Dhani will be uh, served for Kanka Dhammajiva. And uh, we'll be having Dhani lunch at 12. Um, 1 to 1.30, is that a ultimate talk in English? people Yes. So there will be a Dhamma talk in English. Uh, one, two, two. Yeah. I believe um, from just according to this, from one to one thirty to two o'clock there's a walking meditation for others. Um, from two to three there's a group sitting meditation. The everybody has to come here. Um, and uh, from 3 3.30 I'll be a tea break, uh, drink tea. Again 3.30 to 4.30 group meditation. So that's 2 to 3 and 3.30 to 4.30. Both are group meditation times. Um, 4, 4.30 to 5 o'clock is uh, for walking meditation. And again there's a group meditation at 5 to 6. <coughs> Um, 6 to 6.30 uh, evening tea and meal, and for those who require that on sort of like medical grounds, like. Um, are we going to have the? That is five to seven. Five to seven for interviews. Oh, I see. Yes, uh, five to seven there will be personal interviews, um, where you'll be uh, discussing your practice with the Dharmajiva. Um, in that, uh, what we decided uh, was that in the first few days, maybe first two or three days, you'll be seeing Venerable Dhammajiva um, uh, privately on your own. And afterwards, in that five to seven slot, there will be, uh, after those three days, to be a group discussion. In the sense, if you have any questions about practice, you can uh, put it to Venerable Dhammajiva and so that everybody else will also benefit because I'm sure uh, you're seeing problems that other people will also have. Um, so that would be that, between 5 and 7. And 8 to 9.15, um, there's a Dhamma talk. That's, that'll be the, I think the main Dhamma talk uh, at night. That'll be in seminaries. Yeah, and the English Dhamma talk will be from 1 to 2 o'clock and uh, followed by a question and answer session. So just due, we are due to finish according to this by 10 o'clock. So I guess it depends on how, how long the discussion will go on. So we'll post more on that time. Okay, uh, I think uh, you would have been given a little uh, which said that you had to wait until the next person is, is having the personal interviews. Um, so and um, how Kaushal has kindly agreed to sort of uh, chaperone, if you like. So you don't have to do that. Um, so once you finish your interview, you can come out. Yes, interviews will be held on the first floor here in this building. Uh, you can there's a staircase goes up, and uh, there'll be two rooms there, and one of the rooms uh, you can do there. So at your allocated times, please find uh, those rooms. Okay. Um, any questions? Anything that you'd like to know? yeah. if you like this, if you don't understand When we do walking meditation, is it a place the, all around except the restriction area at the back, there's a low spot everywhere. Okay. Indian. Okay. At the back and then you go through the archway there. Yeah, residential area family. Ah, okay. We use number talk, is that the same number talk in the evening, in the English in the afternoon, or is it different? Um, I'm not made any decisions. As we like, we can go, but the thing is that just after the English come, talk, we have to go for city. Yes. Uh, no, walking. It, uh, there's a... One to two, two, two. The break is 3 to 3.30. 2 to 3. 2 to 3. Please group sitting. Group sitting. is it the walking meditation or the sitting is group? At that time, the English Dhamma talk. Will be that, that's right. That's right. Yes. that's right, that's right. They are teaching practical because uh, two hours sitting there. ඉන්ටර්විව් රූම් එකට කුකලින් Yeah, I've put out the program here. So if anyone wants to, you can just quickly look at that. ඒක already මට ඉස්සෙල්ලා දැන් මම ඒක No, only one little, it's not five to seven. Yeah, Oh, point and the seven one that- alone, one that- then. That's that. Ah, it's all done. Okay. Um, anything else? පහුවෙනිදා උදේ 6ට පටන් ගන්නවා. All right. Um, yeah. So uh, tomorrow morning we're starting at six. Um, so this mi- you might find that you know you've overslept or whatever. So please have your alarms on and uh, come for six to. Yes. ස්වාමීන් වහන්සේගේ කාමරේ තියෙනවද මේ ඔරලෝසුව? ස්වාමීන් වහන්සේගේ කාමරේ ඔරලෝසුව So, තියෙනවද? that's it. I haven't මේ මේ බලාපොරොත්තු වෙන හෝල් එක දිහා කලින් එන්නේ මේක ඇරලා දිනනවා. ඈ? ඉතින් උදේ පාන් නම් පහට ඉස්සර තමයි. ඒතර සයිකල් කරන අයියා පහලෙන් කරන්නේ. මම කලින් කියලා තියෙනවා කලින් ආවද කමන්නේ නැහැ. So if you want to come, you can come in groups as well. කිසිකින් පල්ලෙහාට එනකොට ඉතින් සයිස් එක අරගෙන එළියට එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒකට යන්න තමයි අරක මතක තියාගන්න ඕනේ. නැත්තම් අර කිව්වේ ඔෆිස් එකකින් යහතාවක් නේද කලින් අර අරගෙන එන්න පුළුවන්. අනිත් වෙන්න. මේක ඇතුළේ. මෙතන ආ මේක මේ හෝල් එක අරලා තියෙනවා කියන එක පොඩ්ඩක් කන්ෆර්ම් කරලා. අහලා තියෙනවා. ඒක Uh, I just wanted to say that, uh, you know, sometimes retreats start at 4.30 in the morning, uh, but we are being generous to you. um, but, uh, nevertheless, uh, I think, uh, like Shiruma mentioned, uh, you know, uh, mindfulness and uh, Yes, that's the the noble titles. As, yes, that's right, noble titles, including four cell phones. Um, so they're all important. I think you have a good database. Uh, I mean, okay. Thank you. හොඳයි එහෙනම් අපි දැන් තියෙන මෙතනදී අපිට විනාඩි 40 විතර කාලයේ ධර්ම දේශනාවක් සඳහා ඉතින් අපි ඔක්කොම බුද්ධ වන්දනාවක් කරන කීතියි ඒක පස්සේ ධර්ම දේශනාව නමස්කාරය කියලා පටන් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ මෝපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා යේස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අඤ්ජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛත්තං දෝකස්සාති ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝන හෙස්සති තී කන්දතේ ලම්පදිත්තේන දීපේනං සුතන්දිනා පූජයේ පූජනීයං තං පූජා භාජන මුත්තමං පන්න ගන්ධ ගුණෝපේ තං හේතං කුසුම සම්පතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පුජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන යෝතු මොක්ඛං උප්පං මිලායාති අතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං සබ්බධානීසු පතිත්ථිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා සාදු සාදු සාදු Thank you.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 දෙනාගෙම ඥානය යොදවලා ළඟා කරගත්ත මොහොත. ඉතින් මේ මොහොත මොන වගේ දෙයකට මොන වගේ પરමාර්ථයක් ඇතුව යොදවා ගන්න ඕනද කියලා බැලුවොත් අපි මේ පුංචි මොළවලට කල්පනා වෙන්නේ නැති තරම් සුද්ධ, පවිත්‍ර චිත්තක්ෂණයක් අපිට ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. නමුත් සර්වචන් වහන්සේගේ ශ්‍රී මුපදේශනාවක් ඉදිරිපත් කරගෙන උන්වහන්සේ මෙසින් සද්ධාවන්ත ප්‍රඥාවන්ත බෞද්ධයන් සඳහා යෝජනා කරන ලද ඉහලින් වර්ණනා කරන ලද මේ සතර සතිපට්ඨානය ජීවත් කරගෙන ඒ සඳහා අදිස්ථානයක් ගන්නට බොහොම හොඳ මොහොතක්. ඉතින් කලිමුත් මේක අපි යෝජනා කරගෙන තිබුණා. අපිට මේ හම්බෙන කාලේ අපි සතිය මනාකොට පිහිට වීමේ කටයුත්ත සතිපට්ඨානය සඳහා යොදවන්නේ කියලා. ඉතින් සිංහල බෞද්ධයා අපි මේ ලංකාවෙන් බොහෝම දුර බැහැරක හිටියට සිංහල බෞද්ධයා මේ සම්බන්ධයෙන් ඉස්සරහින්ම හැමදාම තියාගත්තේ ආදර ගෞරවයට ලක් වෙලා තියෙන මේ සතිපට්ඨාන සූත්‍රය. මේ සතිපට්ඨාන සූත්‍රය කොටහක් තමයි දැන් අපි මේ සජ්ජහායනා කරේ මාතුකාපාතේ වශයෙන් මෙතන ඉන්න ලොකු කුඩා සෑම කෙනෙක්ම දන්න දෙයක්. ඒක මහා පොළොව හොල්ලන්න පුළුවන් තරමේ සරුවචන් වහන්සේගේ ප්‍රකාශනයක්. ඒකායනෝ අයම් භික්කවේ මාර්ගෝ. මහණෙනි මේ ඒකායන මාර්ගයක් මේ තමන් වහන්සේගේ සර්වඥතා ඥානය කලබලා පීරලා බලනකොට කිසිම දෙවියෙකුට බ්‍රහ්මියෙකුට මාරයෙකුට ශ්‍රමණ ප්‍රජා බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් කැල කිසි කෙනෙකුට එහෙම අභීත ප්‍රකාශයක් කරන්න බැරි ප්‍රකාශයක් සරුවචන සඳහන් කරනවා ඒ කායන මාර්ගයක් මට වැටහෙනවා. සර්වඥතාඥාණයට වැටහෙනවා. මම දැන් ඒක කියන්නයි මේ හදා. මේක වචනෙත් නංගවන්නයි හදා. ඒ කායනෝ අයම් භික්කවේ මාර්ගෝ. ඒ ඒ කායන මාර්ගය ඇත්තටම මාර්ගයත් මේ කාම භෝගී මිනිස්සෙයින්ට අලුත් දෙයක්. ඒ මාර්ගයේ ගමන් කරපුවාම ලැබෙන ප්‍රතිඵලත් මිනිස්සෙයින්ට අලුත් දෙයක්. මොකද මනුස්සයෙක් වාසයෙන් ඉපදිලා උත්තරී මනස තත්ත්වයටපත් වෙලා මහා පුරුෂ තත්ත්වයටපත් වෙච්ච සරුවචන් වහන්සේ තමයි හැකියාවක් අවශ්‍යතාවයක් තියෙන්නේ හරි මාර්ගයේ තෝරාගෙන හරි පරමාර්ථය ඉදිරිපත් කරගන්න. මනුස්සයා කියන සතත් හැම වෙලාවෙම මාර්ග හොයනවා. හැම මිනිස්සෙකුටම ඇදහිල්ලක් තියෙනවා. ඒ ඇදහිල්ල තමයි අපිව පරමාර්ථ වශයෙන් ගන්න. හොඳට කල්පනා කරලා බැලුවොත් පණ ඇති සෑම සතෙකුටම ඇදහිල්ලක් තියෙනවා. එයාගේ ක්‍රියාපද්ධතිය යොමුවක්, එල්ලයක්, ගුණයක් අතව කටයුතු වෙන්නේ අර ඇදහිල්ලට යොමුව තියෙන නිසා තමයි. ඒ නිසා හුඟක් වෙලා බලනකොට එයා අදහන්නේ මොකද්ද කියලා හැසිරීමෙන් පේනවා. මෙන්න මේ ඇදහිල්ලේ හොඳම එක, උත්කෘෂ්ඨම එක, ශ්‍රේෂ්ඨම ඇදහිල්ලට ගිය කෙනා කියනවා ශ්‍රේෂ්ඨ සදාචාරයක් සහිත කෙනෙක් කියලා. එයා කාලේ වටිනාකම හොඳට දන්න කෙනෙක් කියලා කියනවා. එයා Taman හුඟක් ආදරය කරන කෙනෙක් කියලා කියනවා. එයා පරිසරයට අඩුවම දූෂණයක් දෙන කෙනෙක් කියලා කියනවා. පරිසරයත් තමනුත් දෙන්නම සනසන කෙනෙක් කියලා කියනවා. ඕක කෙලෙසයි දෙහිතට හිතා ගන්න අමාරුයි. කෙලෙසයි දෙහිතට මේ මොකක්ද කියන්නේ කියලා හිතා ගන්න අමාරුයි. ඒ නිසා සරුවච්චන් වහන්සේ ලෝකයේ අධිරාජ්‍යවාදී ආඥාදායකයෙක් තත්ත්වයටපත් වෙනවා කියලා ඕනෙකට චෝදනා කරන්න පුළුවන්. මොකද උන්වහන්සේ අපට මේ මාර්ගයත් සර්වඥතා ඥාණයෙන් දැකලා පෙන්ලා දීලා පරමාර්ථයත් අපි වෙනුවෙන් යෝජනා කරමු. ඉතින් මේකට ඇදහිල්ල ඕනේ. ඒකට ඇදහිල්ල නැතුව අපේ මාර්ගයේ අපි තීන්දුව කරන්න ඕනේ. අපේ පරමාර්ථයේ අපි තීන්දුව කරන්න තම මගේ මාර්ගයේ මමයි තීන්දුව කරන්න මගේ මාර්ගයේ මට ඕනේ තාලට වෙන්න ඕනේ ඒක කාටවත් දෙන්න බෑ කියලා අපිට ඕනම කෙනෙකුට මානව අයිතිවාසිකමක් ඊළඟ පුළුවන්. නමුත් දැන් මේ එකතු වෙලා ඉන්න අපේ ඒකටත් සම්පූර්ණ ගෞරවය තියෙන අතර ඒක සාමාන්‍ය කරුණාවක් නෙවෙයි මහා කරුණාව සහිත සරුවචන්දාස්රමේ පුදනවා. ඔබ වහන්සේ අප අප වෙනුවෙන් මාර්ගයක් අපට කියලා දෙන්න. ඔබ වහන්සේ මේකේ අවසානය අපේ මේ මෝඩ මොලේට අපේ තියෙන මේ නොදැනුවත්කමට අප වෙනුවෙන් යෝජනා කරන විතරක් නෙවෙයි පණවනවා විතරක් නෙවෙයි අනේ කරුණාකර අපට කියලා දෙන්නේ කියන්නේ. ඉතින් මේකේදී හරි බැගෑවීමක් තියෙනවා. ලෝකෝ සද්ධාාවක් මේකට තියෙනවා. ආන්නේ සද්ධාව සහිතනම් මේ ਸਰවචනanse මේ දේශනා කරන ඒකායන මාර්ගයක් කියන වැරදින මාර්ගයක් කියනකොටම අපිට හිතෙන්න බෑ මේක මේ අපිට නොමග යවීම පිණිස අපේ අධිකාරී ශක්තිය ලබා ගැනීම පිණිස අපි ධනගත වීම පිණිස කරන මාර්ගයක් අපේ પરමාර්ථය පිට කෙනෙක් කොහොමද තීන්දුව කරන්න කියන හැඟීමක් අපට එන්නේ නැහැ. ඕක තමයි පින්වත්නි අම්මාරුම දේවල් තමයි සම්‍යක් මේ සෘෂ්ටි කියන්නේ. ලෝකේ ඉතාමත්ම මාර්ගය ඒකයි මොකද්ද? මේ ਸਰවඥාන්සේ දෙන පාර පාර වශයෙන් බාර ගන්න එකත් ਸਰවඥාන්සේ යෝජනා කරන මේ අවසාන ඵලය අපි අපේ අවසාන ඵල පැත්තකට තියලා නැත්නම් ඒව පස්සට කරලා මේක ඉස්සරහින් තියාගන්න. ඕක බේරගත්තට පස්සේ ඉතින් අපි නිවනේ තමයි ඉන්නේ. තටමඬ මොකක්වත් දෙයක් නැහැ. හැබැයි මේක තමයි මතක තියාගන්න. මොකද්ද? අපි ධර්මචනාංශයේ විසින් දේශනා කරන ද මාර්ගයේ ඉන්න බැරි නම් ඉන්න ඕනෑ කියලා පිළිගගෙන හමාරයි. ධර්මචනාංශයෙන් යෝජනා කරන ලද අවසාන ඵලය අපට අදාහ ගන්න බැරිුණත් බෑයි කියලා හිතුණත් අපි ඒක පිළිඅරගෙන හමාරයි. එන්න අපිට තියෙන සාක්ෂාත් කරන්නේ පමණයි. හැබැයි අසත්‍යමත් මොහොත කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික මොහොතක් කියලා කියන්නේ අපිට උන්නේ අපි මේ සම්‍යක් මාර්ගස්ත මාර්ගයට පත්‍චිත කෙනෙක් බව අමතක වෙලා හෝ නොසලකෙන්නේ අපි ඊට වැඩිය ලාමක දෙයකට හිත යොදා. අපේ පරමාර්ථය අපි සාක්ෂාත් කළ නැති බව හැබෑව සර්වඥන්සේ යෝජනා කරපු දෙයක් වුණා ඒක බහා තබලා ඒ වෙනුවට ලාමක දෙයක් ඉදිරියට ගන්න. මේ සෑම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පatti ඉක්මවා යෑමක් අසත්‍යමත් මොහොතක් මිත්‍යා දෘෂ්ටික මොහොතක් කියලා කියනවා. ඉතින් එවැනි தත්වයක් මුළු ජීවිත කාලෙම ගත කරන කෙනාට අපි නමක් දානවා මිත්‍යා දෘෂ්ටිකයයි කියලා. අසතියෙන් දිගටම ගත කරන පුද්ගලයා කියනවා මුත්තස්සති කියලා. අපි උත්සාහ කරනවා අපිත් මිත්‍යා දෘෂ්ටික තමයි පටන් ගත්තේ. අපිත් මුත්තස්සතිව තමයි පටන් අරගත්තේ. අපිට කියලා හවුවරණක් පාරක් තිබුණේ නැහැ. නමුත් දැන් අපි අපේ චීන මොකද්ද ආසනාවකට කෝ සද්ධාව නිසා එහෙම නැත්නම් ප්‍රඥාව නිසා සරුවච්චන් වහන්සේ විසින් යෝජනා කරන මාර්ගයට එහෙයි ස්වාමීන් වහන්සේ කියන්න පෙළඹිලා තියෙනවා. උන්වහන්සේ දේශනා කළ අවසානයේ පරමාර්ථ කරන සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනසං අත්ථගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්ච ක්‍රියාය කියනකොට අපි සාදුත් කියනවා ඒ වාග්නේ ඇති අදහස් වෙනවා අනේ මට විසුද්ධි රත්වෙක් බවටපත් වෙන්න ලැබේවා. ඒ වගේම ශෝක පරිදේව ඉක්මවපු සතෙක් බවටපත් වෙන්න ලැබේවා. දුක් දුම්නස් ඉක්මවන්ට ලැබේවා. න්‍යාය සාරුවච්චන් වහන්සේට ඒ මාර්ගය වැටහිචි තාලෙටම මටත් වැටහිවා. ඊට පස්සේ මේ මාර්ගය අවසානයේ වහාම ලැබෙන ඒ අවසාන නිවන මට වේවා කියලා ගෞරව සම්ප්‍රිත භාවක වගේම අපේ කැපකාරකමකුත් තියෙනවා එහි කියන ගතියකුත් තියෙනවා. ඒ නිසා අපි මුළු ජීවිත කාලයම මිත්‍යා දෘෂ්ටික නැහැ. නමුත් වැඩි කාලයක් මිත්‍යා දෘෂ්ටික වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණත් අපි ලැජ්ජාවටපත් වෙනවා. ඒ වුණත් අපි ඒක අපේම දෝෂයක් විදිහට සලකනවා. නමුත් මේ අපි මේ කල්යාණ මිත්‍ර සමිතියේ එකතු වෙන්නේ මේ වටිනා කාලයක් බොහෝම අමාරුවෙන් සැලසුම් කරන මේ කටයුතු කරන්නේ එහෙම කටයුතු කරන කට්ටිය එකතු වෙලා සරුවචනසේ නෑ කිය කිය අඬා අඬා ඉසాత බැඳගෙන අඬනවා වෙනුවට පුළුවන් ශක්ති ප්‍රමාණය මේ පාර මතු කරගන්නත් ඒ પરමාත නිතර රවුපේ රවු දෙවින් දෝංකාර දෙන්න කනට ඇහෙන තලසන එක. ඉතින් ඒ නිසා මෙවැනි දෙයකට යෙදෙනවා යටත් වෙනවා පිළිගන්නවා කියන එක සරුවච්චන් වහන්සේගේ මින්ෙන් බලනකොට සංසාරේ හැබෑම හැබෑ වෙනස ඔතනයි තියෙන්නේ. මගේ සරුවච්චන් වහන්සේ ලෝක සත්‍යා සියලු දෙනාට මෙන්න මේ සම්මියත් දෘෂ්ටික ඇහැ ඇරවීම පිණිස හේතු සම්පාදනය කරන්න. පින් ඇති කෙනෙක් පාඩපත් වෙන සුදුස්සෙක් පාඩපත් වෙන්න සාරා සංකේය කල්පලක්ෂයක් චේතනාපූර්වක කටයුතු කරා. උන්වහන්සේ දැනගත්තා මිනිස්යෝ මිත්‍යා දෘෂ්ටිකව ගත කළත් එල්ලයක් પરමාර්ථයක් නැතුව ගත කළත් වෙන විදිහට කියනනම් ඒකට පටු දෘෂ්ටි ඒ වගේම ලාමක කාමක પરමාර්ථ සහිතව ගත කළත් උන්වහන්සේට තිබුණා ඒ සත්‍යයන් පිළිබඳ මහා කරුණාවකින් මුන්දලා කොට දාන්න ඕන. හැබැයි කොට දාන්න නම් කවදාකවත් අඩුපාඩුකම් සහිතව කියලා බෑ. සම්පූර්ණ සුදුස්සෙක් බාටපත් වෙන්න ඕන. මේ සුදුස්සෙක් බාටපත් කිරීමට තම මහා කරුණාව මිනිස්යාට දෙන්න හදනකොට විතර මිනිස්යා කිපෙන වෙන කිසිම දෙයක් ලෝකේ නැහැ. දෙන්නකොට ගන්න. ඒක තමයි මේ ලෝකයේ තියෙන මේ විෂමතාවය. නිසා උන්වහන්සේ කල්පනා කරා මේක මම දෙන්න මම සුදුස්සෙක් වෙනකොට මට විඳින්න වෙන දුක් අපායෙත් නැහැ. අපායෙදි විඳින්න වෙනවට වැඩිය දුක් විඳිනවා. මම ලෑස්තිද? මේ විදිහේ කරුණාවක් මට දෙන්නේ. එහෙම නැත්නම් කිඹුල් කල් මිරනවා වගේ පාටවගත්ත, පවරගත්ත, සුදුසුකම් නැතුව අනුන්ගේ දුක් නිවීමට කටයුතු කරන අවස්ථාවාදී කරුණාවද තියෙන කියලා. දීපංක වාද මූලයේදී මම ඉස්තන් කරා මට මෙහෙම අවස්ථාවාදීකමක් ඕනේ නැහැ. ආම්බේ මට කායවත් කරුණාව මට කාටවත් උදව් කිරීමක් අවශ්‍ය නැහැ. මම මේකට සැලසුම් කරන්න උන්වහන්සේ හේතු සම්පatti පිණිස කිසිම ඵල අපේක්ෂාවකින් තොරව ඒක හොඳට මතක තියාගන්න ඕනේ. කිසිම බලාපෑක්ෂාවකින් තොරව හේතු සම්පාදනය සඳහා පමණක් පාරමිතා, උපපාරමිතා, පරමර්ථ පාරමිතා සම්පූර්ණ කරා. ඒ කරන කාලේ ඉඳපු දුක් ලැබෙච්ච නව නිග්‍රහ මෙතකයි කියලා බෑ හිතන්න බෑ මිනිස් හිතකට කොහොමඩක් අධිකරන්න බෑ ඒ නිසා මනහසේ මේ පුරවන පුරවන පුරවන එනකොට බෝසත්ත්ව කාලේ ඇති වුණා අදිෂ්ඨාන ශක්තිය ජීවිතෙන් ජීවිතයට ආත්මෙන් ආත්මෙට දිගට මේක ගෙනල්ලා අවසානයේ සචේතනික සත්ත්ව පුද්ගල භේදේ ඉක්මවල අචේතනික මේ ඝනකඩ මහ පොළව හොල්ලන්න තරමට උන්වහන්සේක හැදුවා. අදිෂ්ඨාන ශක්තිය ඇති කරා. ඒක තමයි දාන පාරමිතා, සීල පාරමිතා, ප්‍රඥා පාරමිතා කියලා දස පාරමිතා පුරවන ඇවිල්ලා මේ අවසාන භවයේ අපි මේ කතා කරන මේ බුද්ධෝත්පාද කාලයේ ආරම්භය වෙච්ච සිද්ධාර්ථ ගෞතම කුමාරෝත්පත්තියේදී හේතු සම්පත්ත හේතු සම්පත් සහිත බින් ඇති කුමාරයෙක් විදිහට තමයි ඉපදුනේ. නමුත් ඵල සම්පත්තිය සාක්ෂාත් වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපි දන්නවා ඉතිහාසගත ලේඛනාරූඪ බුද්ධ ආගමේ හැටියට බලනකොට උන්වහන්සේ විෂය අවුරුද්දක් ඒ කුමාරදප විඳලා කාමසෝගාලිකාණය පිළිබඳව අහම්බෙන් ලැබිච්ච ඒ අප විඳලා ප්‍රතික්ෂේප කරලා <clears throat> අයවුත් අපුස්කර ක්‍රියා කළා. දුෂ්කර වත පිරුවා. ඒක ඥානවන්ත ක්‍රියාවක් කියලා සරුවචන සඳහන් කරන්නේ. නමුත් ඵල සම්පත්තියක් ලබා ගැනීම සබා ගැනීම සඳහා කැපකිරීමේදී උන්වහන්සේ කිසිම දෙයකට හේතු කරේ නැහැ. කාය ජීවිත নিরপেক্ষවයි මේකට ගියේ. රැකෙන්නේ රැකෙම්වා, මියෙන්නේ මියෙම්වා, කය තියෙන්නේ තියෙම්වා, පණ තියෙන්නේ තියෙම්වා කියලා තමයි දුෂ්කර ක්‍රියා කරේ. ඒ අච්චර හේතු සම්පatti සහිත ඒ ඵලේ සාක්ෂාත් කිරීම කියන වෙනම පුහුණුවක් වෙනම අභ්‍යාසයක් සඳහා ආනේක සඳහා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා එකකින්වත් කිසිම තඹයක වැඩක් උනේ නැහැ. නමුත් අර විෂය අවුරුද්දක් කරවෝ කාමසුකල්ලිකාණ යෝගය පිළිබඳව අපි මනින්න කියන්නේ යන්නේ නැහැ. දුසාව හය අවුරුද්දක් කරවෝ දුෂ්කර ක්‍රියාවෙන් ඇති වැඩක් උනේ නැහැ. ඊට පස්සේ තමයි උන්වහන්සේට මේ ඥායස අධිගමයි කියන මැදමාවත පිළිබඳව හැඟීමක් ඇති වුණා. අපි මේ කරන්න හදන වැඩේදී අපිට සිද්ධ වෙන්නේ එහා පැත්තේ තියෙනවා මේ පැත්තට تعلق කරලා මේ පැත්තේ තියෙනවා මේ පැත්තට تعلق කරලා ඔය මැද තියෙන මාවත හොයාගන්න එක. හොඳට මතක තියාගන්න ඕනේ. මේ මැද මාවත කියන එක කවදාකවත් කෙනෙකුට තව කෙනෙක් වෙනුවෙන් සකස් කරන්න බෑ. මේ චිත්තක්ෂණයේ කියතිය පවතින මදමාවත ඊගා චිත්තක්ෂණයට වැඩක් නැහැ. අපිට එතන එතන මම වශයෙන් මෙතන දැන් සංශ්ලේෂණය කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ සංශ්ලේෂණය හම්බයක් 100%ක්ම හම්බයක්. ඒක හොඳට මතක තියාගන්න. 100%ක්ම හම්බයක්. ඒකට අවශ්‍ය කරන අඩුම කඩම සම්පාදනය කරන තමයි මේ හේතු සම්පාදනය කියලා කියන්නේ. ඒක සිද්ධ වෙන්න පුළුවන් මනුස්ස මොළයක පමණයි. කවදාකවත් ත්‍රිසම්භවයක මේ പ്രേත ලෝකයක අපායක සිදු වෙන්න බෑ. මෙහෙන් මේක පුරුදු කරන බෝධිචිත්තේ පුප්පා ගත්තොත් අපිට ජීවි ලෝක භ්‍රම ලෝකුණත් කරත හැකි. නමුත් මෙච්චර පහසුකම් හම්බෙන එකක් නෑ. ඒසයි මිනිස්සෙක් වශයෙන් අපි ඒ අර හේතු සම්පatti සම්පාදනය කරලා පස්සේ ඵල සම්පatti සාක්ෂාත් කිරීම සඳහා ඒ කරන වැඩපිළිවෙලේදී අර සම්මිය දෘෂ්ටිය පිපෙනවා. කොහොමද පිපෙන්නේ? අත්තිකිලමතානියෝ කාමසුපල්කානියෝ අයින් කරලා ඒ දෙක මැද තියෙන මධ්‍ය ප්‍රතිපදා එතන එතන එතන සංශ්ලේෂණය කරනවා. මේ මධ්‍ය ප්‍රතිපදාව කියලා කියන්නේ අත්තිකිලමතාන යෝගයයි එකතු කිරීම කාමසිකාලිකාන යෝගයයි බෙදීම දෙක නෙවෙයි. දෙක එකතු කළා දෙකෙන් බෙදුවට මධ්‍ය ප්‍රතිපදාවක් හැදෙන්නේ. ඒක එතන එතන සංශ්ලේෂණය කරනවා. ඒ සංශ්ලේෂණය වෙනවත් එකම මාර්ගය දකින්නකොටම තේරෙනවා අපි ඉන්නේ ඒකේ ඵලයේ තමයි. නමුත් අපි ඒකට අයිතිවාසිකමක් අපිට නැහැ. මාර්ගය පිළිබඳ විශ්වාසයක් වෙනකම්. විශ්වාසය එනකොටම තේරෙනවා කොච්චර බාධක තිබුණත් මේ මාර්ගය අතර ගත්තට පස්සේ අලකොල්ලන්දක් ළඟට ගිහින් හොඳ කැපෙන කඩුවක් තියෙන මිනිසෙකුට කැන් ලේ ලන්ද කැටි ගන්නට එක චිත්තක්ෂණය ගැනීම. කැටි නොගෑවත් Taman අතේ තියෙන හොඳ කැපෙන කඩුවක් බව දන්නවනම් ඔය කැටි ගෑවත් එකයි නැතත් එකයි. හොඳ කැපෙන කඩුවක් අතේ තියන්න මිනිස්සේ කෙහෙල් ගහ කරපාරක් ගහලා ඔබ දෙකට කැපෙනවා කියලා සාක්ෂාත් කරන්න දෙයක් නැහැ. කඩුව අතේ තියනවා ගහ කෙහෙල් නම් නොකැපුවත් දාන්න. ඒ වගේ තමයි මාර්ගයේ සාක්ෂාත් කිරීමත් එක්කම ඵලයේ තමයි. නමුත් ඒක විහිළු වැඩක් නෙමෙයි. කොච්චර හේතු සම්පatti තිබුණා ඒක ඉබේ සිදුවෙන්නේ. ඒකට අපි කියනවා හේතු සම්පාදනය කියලා. ඔන්න ඔය දෙක සම්පාදනය කරාට පස්සේ තමන්ගේ ජාම බේරෙනවා. නැත්නම් තමන්ගේ ඒ විමුක්තිය ඊගාචිත්තක්ෂණේ තිස්වාසයි මේක ඉතර චිත්තක්ෂණය නොලැබුණේ ඇයි කියලා දන්නෝ මේ දැන් ඉන්න චිත්තක්ෂණේ සාක්ෂාත් කෙරුවේ කොහොමද මාර්ගයක් දන්නෝ ඒ නිසා පිරිචිගතයක් එනවා සම්පatti කරගatiයලපත් වෙනවා නමුත් මේ තාක් ඒ සඳහා කටයුතු කිරීමට උදව් උපකලා උපකාර කළා වූ සත්තු උපකාර සම්පත්තිය කියනවා වූ අනුන්ට මෙවැනි මාර්ගයකට බුදුන් සරණ යන්න කැමැති මෙවැනි ප්‍රතිපදාවක් අවධානය යොමු ඵලය ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ධර්මයක් බව පිළිගන්න කැමැති අනිකුත් උදී ජනතාව වෙනුවෙන් ලෝක සත්‍ය වෙනුවෙන් අර දුස් විඳ විඳ බැනුම් ආහා ඒ මාර්ගය කියලා තීම තමයි මේ සත්ූපකාර සම්පත්තිය කියන්නේ. යම් කිසි කෙනෙක්ගේ ඵල සම්පත්‍ය හේතු සම්පත්‍ය සම්පාදනය කරගෙන ඒ සත්ූපකාර සම්පාදනය නොකළා නම් සත්ූපකාර සම්පත්‍ය සම්පාදනය නොකළා නම් උන්දට කට ඇරලා කියකි ආත්මාර්ථකාමී කියලා. ආගේ සරුවච්චන් වහන්සේ ඔය කියන අවස්ථාවාදියෙකුත් නෙවෙයි වෙන විදිහට කියනනම් හේතු සම්පatti ඵල සම්පatti සම්පාදනය නොකර ලෝකනුකම්පාවට බහින්නෙත් නැහැ. තමන් වහන්සේගේ හේතු සම්පatti ඵල සම්පatti සම්පාදනය වුණාට පස්සේ එක චිත්තක්ෂණයක්වත් සාගනද බව 45 වසක් සත්තුපකාර සම්පatti කරපු නිසා උන්වහන්සේගේ මහා පුරුෂ වැඩපිළිවෙලේ උන්වහන්සේ මේක නබීත ප්‍රකාශනයි. මහණී කායන මාර්ගය මම මේ දේශනා කරන්න හදන්නේ ඒ කායන මාර්ගයේ යනකොට සත්‍යාගයේ විසුද්ධියත් ශෝක පරිදේව දුරු කිරීමත් දුක්ඛ දෝමනස්ස කෙලවර කිරීමත් න්‍යාය ඥානෙ පාලවීමත් නිවන සාක්ෂාත් කිරීම සිදු වෙනවා. ඒක නිසා මේව ඇහෙනකොට කල්පනා කරනකොට ක්‍රියාත්මක කරනකොට අපි කරන්නේ මේ සර්වඥාන්සේගේ ඒ ගාන්ඨාරයට ගහලා ඒ ගාන්ඨාරයෙන් ඇහි නාද නින්නාද පවත්තන එක. මම තේරුම් ගත්ත ක්‍රමයේ හැටියට සාරුවච්චන් වහන්සේට කවදාකවත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න හම් වෙන්නේ නැහැ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් නොවුනා නම්. ඒ මොකද සම්මා සම්බුද්ධ කියන එක හැදිලා තින්නේ සම්මා කියන පදයක් සං කියන පදයක් බුද්ධ කියන පදයක් හතර එකතු වෙනවා. බුද්ධ කියලා කියන්නේ පිබිදිච්ච ප්‍රබුද්ධ. අනිත් ඔක්කොම නිදි මරගාටි. අනිත් ඔක්කොම ඉන්නේ මුසුප්පු වෙලා. අනිත් ඔක්කොම ඉන්නේ මත් වෙලා. සරුවචන තමයි ඉස්සල්ලාම මේ බුද්ධ වස්සේ බුද්ධ කල්පේ බුද්ධත්වයට පත් වෙන ප්‍රබුද්ධත්වයට පත් වෙන්නේ. අප්‍රමාදී සත්‍යයට පත් අනිත් ඔක්කොම ප්‍රමාදයි. අනිත් ඔක්කොම නිින්දක ගත කරන්නේ. විකාරයක ගත කරන්නේ. උන්වහන්සේ බුද්ධ වුණේ සම්බුද්ධ ස්වයං බුද්ධ. තමා වහන්සේ විසින්ම ස්වයංභූ ඥාණයෙන් මේක සාක්ෂාත් කරගත්තේ. නමුත් උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියනම දෙන්න බෑ දෙන්නේ නෑ. තවත් එක්කෙනෙකුටවත් මේ ධර්මෙ නොදුන් තරක්. නොදෙන සාහකල් අපි සම්බුද්ධයි කියන්නේ ඒ කියන්නේ පසේ බුද්ධ. සම්මා සම්බුද්ධ වෙන්න නම් තව කෙනෙක් සාක්ෂාත් කරන්න ඕනේ. එතකොට කොණ්ඩඤ්ඤ සෝංශේ සාක්ෂාත් කිරීමෙන් තමයි බුදුහාමුදුරෝ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටපත් වෙන්නේ. අපිට මැරෙන තුරාවට වැඩි කරන්න කවදා හෝ අපේ අඤ්ඤා තත්වයටපත් වෙන්නපත් වෙන්න බුදුහාමුදුරෝ නැවත නැවත සම්මා සම්මා සම්මා සම්මා සම්මා සම්මා සම්බුද්ධ කෙනෙක් බවටපත් වෙනවා. බුදුරජාණන්සේගේ කීර්ති නාමයට අපි තවත් කැලේ එකතු කරනවා සම්මා. මොකද්ද? තව කෙනෙකුට අවබෝධ කිරීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒක අපිට වැඩිලා ඒක රවුපේසම් දෙන්න. අපි දන්නවා. ඉස්ලාම මවක් අපි කියන්නේ ලෝකේ දරුවෙක් ප්‍රසූත කරනවා කියන්නේ. නමුත් මේ දරුවා තමයි අම්මා කෙනෙක් ප්‍රසූත කරන්නේ. දරුවෙක් අම්මනස බඩ ගැප් ගන්න හිටියට අපි අම්මා කියන්නේ. දරුවා ප්‍රසූත කෙරුවට පස්සේ තමයි අම්මා දරුවා ප්‍රසූත කරනවා දරුවා විසින් අම්මෙක් ප්‍රසූත කරනවා. අගේ බුද්ධඝම පණ දෙන එක අපිට කාටවත් දෙන්න බෑ. දුන්නට ඒක වෙන්නේ නැහැ එහෙම මරිච්ච ධර්මයක් නෙවෙයි බුද්ධඝම කියලා කියන්නේ. යෙසේම බුද්ධ ධර්මය අපි සාක්ෂාත් කරන අපි සතියෙන් ඉන්න අර සතිපට්ඨානේ වඩන සෑම වෙලාවකම හරියට වටිනා බුදු පිළිමයක් පොලිෂ් කර කර පොලිෂ් කර කර තියාගෙන බුද්ධ ශාසනේ පණ ගන්න බුද්ධ ශාසනේ පණ. ඔකට සජීවී ධර්ම කියන්නේ ඔකට. ඉතින් ඒක ආවේ කාටවත් කොන්තරක් දුන්නට මම සම්මාදම් වෙඤ්ඤා. මම ඒට කරඤ්ඤා. ඒව එකක්වත් ඒව නිකන් අනවශ්‍ය කතා. ඒ ඔක්කොම වෙනුවට අපි අදිෂ්ඨාන කරන සතරසතිපට්ඨාන යුක්තව චිත්තක්ෂණය චිත්තක්ෂණය පාස සතියෙන් ගත කරනවා නම් ඒ සෑම වෙලාවකම මේ බුද්ධ ධර්ම මම නැවතත් මතක කරන බුද්ධ ධර්මය මේ රැවටිලි රැව දෙන සජීවී භාවකටපත් වෙනවා. ඒක ඉස්සලනම් තේරෙන්නේ නැහැ. එතකොට මොකද හේතුව? අපි හිතන්නේ බුද්ධ ධර්ම ආයිචලා තියෙන බුද්ධ සාසන කටයුතු අමාත්‍යංශයට කියලානේ. ඒක සම්පූර්ණ වෙන්නේ අනිත් පැත්තනේ. ඇත්තනම් තියෙන්නේ භාවනා කරන කෙනාගේ පහුවේ තමයි. සීල සාසනේ වැඩෙනකොට තමයි, සමාධි සාසනේ වැඩෙනකොට තමයි, ප්‍රඥා සාසනේ වැඩෙනකොට තමයි බුද්ධ ධර්මයට පණින්නේ. ඒක නිසා කිසිම තමන්ගේ හැමෙන් පිට කිසි කෙනෙකුට මේක කරන්න පුළුවන් කියලා හිතන්න එපා. මම දැන් මෙතන කොරඤ්ඤම් කියන එක මිසක් හෙට අනුන් ලව්වා අතනදී කොරන්නම් කියන එකක් මේකේ නැහැ. ඒ නිසා අපිට හම්බෙන අවස්ථාව මුළු දවස් රටේම අපිට අදිස්ථාන කරන්න පුළුවන් මම දැන් මෙතන සතරවත්ස් පාඨානේ වඩන. කොහොමනේ පින්වත් මේ අවුරුදු 2550කුත් 51කුත් මේ දවස් හතරක් යනකම් අපි මේ ශාසනය රැකුණේ. අනේ අපි ඒ මහ තෙරුන් වහන්සේලා මුන්න තරම් දුක් හඳක් විඳින්න ඇද්ද? අප්‍රකාශිත දුක් කොච්චරක් යට වෙන්න ඇද්ද? නමුත් උන්වහන්සේලව මොනවාක්වත් බැලුවේ නැහැ. අප දක්වා මේක පණ ඇති සජීවී ශාසනයක් වශයෙන් ගේන්න අනේ විඳපු දුක් කන. ඉතින් ඒත්තෝ වෙනුවෙන් ඒ જાතිය, ඒ දේ, ඒ ධර්ම ඕජාව දුවන අපේ අපි විහිං කල යුත්තේ unreserved කිසිම කොන්දේසි විරහිතව අපි එකට ගියා නම් නැත්නම් අදිෂ්ඨාන කරා නම් මම හිතන්නේ නිවන් නොලැබුණත් උන් දැන් නිවනක තමයි ඉන්නේ. අඩු ගන්න මොකද අපේ ශ්‍රද්ධාව අවසාන වටිනාම දෙයට යොමු වෙනවා. ඒකෝට අඩුව තියෙන සාක්ෂාත් කරන්නේ පමණයි. නමුත් වැඩි වෙලාවක්. ඒ නිසා පහු වෙනකොට පහු වෙනකොට මේ සතිය දිනු කරනකොට සෑම චිත්තක්ෂණයකම මේ තමන්ගේ පපුව ඇතුලේ නැත්නම් සත්‍ය සීල සමාධි ප්‍රඥා වැඩන හැම චිත්තක්ෂණයකම මේ බුදුගයක් මේක ධම්ම ධාතු සංපත්‍චි චෛත්‍ය මේ ශාරීරික ධාතු නෙවෙයි ධම්ම ධාතු ඉතින් පුද්ගලයා පූජාර්ය පුද්ගලෙක් වඩපත් වෙනවා ඒ නිසා අපි හැම වෙලාවෙම බලන්න අපිට දහසකුත් එකක් රාජකාරී දහසකුත් එකක් යුතුයකම් වගකීම් තියෙනවා ඕවානේ අපි මෙතෙක් කල සංසාරේ ඉස්සරහින් කියන ආවේ දැනටත් ඒව බහා තියන්න අපට අපි රජ පවුල් වල ඇත්තෝ නෙවෙයි අපි සිටු පවුල් වල ඇත්තෝ නෙවෙයි අපිට තියෙනවා මේ පංචස්කන්ධය රකින්න තියෙනවා. අපිට වගේ කීම ඇත්ත කරන්නේ කවුද අපිට බාධා කරන්නේ? ඒ සෑම වැඩක්ම කරන හැම වෙලාවෙම මේක බුදුගයක් කරගෙන මේක ධම්ම ධාතු tempatti චෛත්‍යයක් වඩපත් කරගෙන ඒ වත කරන ගමන් අනික් ඒවා කරන්න ගියාම ඉබේම දෙපැත්තටම පිරිසිදු වීමක්, තෙද ගැනීමක් සිදු වෙනවා. ඉතින් මම අහන්න කැමතියි මෙවැනි අදිෂ්ඨානයක් ගන්න ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ කියන එක බලපෑමක් වෙයිද? මෙවැනි අදිස්ථානයක් ගන්න පැවිදි වුණානො පැවිදි වුණා කියලා ප්‍රශ්නයක් වෙයිද? මේ රාමඤ්ඤනිකාය පැවිද්ද, මේ සියන්නිකාය පැවිද්ද, මේ උපසම්පදා පැවිද්ද මේ සේරම වෙන්නේ මෙවැනි අදිස්ථානයක් පිසු කරන්න දන්නේ නැති ලාමක ඇත්තන්ට පමණයි. ඒවා පුංචි කරන්නත් ඒවා. ඒවා තිබිච්චා. මොකද අපි ප්‍රාර්ථනා කරගන්න ඕනේ ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය තුල අනිවාර්යයෙන්ම මරණ නම් මරිච්චාවයි. පණ තියනවා නම් තිබිච්චාවයි. කය තියනවා නම් තිබිච්චාවයි. හැම වෙලාවෙදීම මම දැන් මෙතන. නැත්තම් සති. අදිෂ්ඨාන කරන ගත කරනවා නම් ඇහුතුතු කෙනෙකුටවත් බෑ මේකට වාද කරන්න. අන්‍ය ආගමක තියා බුද්ධ ආගමේ තියා දිවිගුරු ප්‍රශ්නකටවත් බෑ. අන්නේක තේරුම් ගන්න ගන්න මේ චර්චුරු. ඔක තේරුම් ගන්නකම් කියනවා මේ අසවල නිසා බෑ, අහවල් ආහාර නිසා බෑ, අවල් හිතුව නිසා බෑ. ඒ මොකද මේ પરමාර්ථය පිරිසුදු නැහැ. මේ සම්මිය දෘෂ්ටි පිරිසුදු නැහැ. සම්මිය දෘෂ්ටි පිරිසුදු කරන්න කරන්න කරන්න manussත්වයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒ වගේම අපි පෙරපින් කරලා, කල්යාණ මිත්‍රන් ඇසුරු කරලා, බුද්ධාගම පිරිසිදු පිරිසිදු කළු පිටිමත් ඉන්න වාගේ බලන්න බලන්න බලන්න බලන්න පුදුමාකාර දෙයක් එන පටන් ගන්නවා. ඒ සාම කුමාරයාට ඒ රජුරෝ වෙදි ඊතලෙ මිද්දේ මුවන් පිටසක් මැද ඉඳලා. මුවන් පැහැදී පිටේ විදගෙන ගිහිලා ඊයේ වැදිනේ සාම කුමාරයා. ඊට පස්සේ සාම කුමාරයා ළඟට එනකොට බොහොම අසාධ්‍යයි. ඊටසේ මේ කුමාරයා කිව්වා රජුරවන්ට මගේ දැන් පණ යන්න හදන්නේ මගේ ඔළුව තමයි ආපන් අම්මයි අප්පච්චි ඉන්න පැත්තට. ඒ වුණාන් තෝගේ ඔළුව හත් කඩකට පැලෙනවා කියන්නේ. රජුරෝ බය වුණා. කොහෙද අම්මා තාත්තා ඉන්නේ කිව්වා ඕන ඕන දිහා වෙන්නේ මට දැන් මොනවක්වත් කරගන්න බෑ. මගේ ඔළුවේ පැත්තට දාමපන් කියලා තාලා රජුරෝ මෙහෙම පුංචි කුමාරයෙක් මෙහෙම තදවල ප්‍රකාශ කරන්න මොකද කියලා ඕසවගෙන ගිය අම්මා තාත්තා ළඟට යනකොට අම්මයි තාත්තා දෙන්නම අන්දයි. රජුණට තියෙන එකම කොල්ලා හිටියේ මෙච්චරයි <coughs> උපස්ථානේ කරන්න. එයාටයි වැදිලා තියෙන්නේ. ඒකෝට රජුණට දඩකෙලියේ රස තේරුණා. මම මේ කරපු වැඩේ වග. ඊට පස්සේ අම්මට තාත්තට කිව්වා අනේ අම්මේ තාත්තේ මේක වෙච්ච හිතලා කරපු දෙයක් නෙවෙයි. මේ දරුවට විදුණා. මේ <coughs> දරුවා මේ පණයන් ඉස්සලා මොහොතකට කලින් කිව්වා අම්මයි තාත්තයි නිදිහර ඔළුව දාන්නේ කියලා. මම ඒ යුතුයකම නම් ඉෂ්ට කරා වුණාට මට බොහොම හිතට වේදනාවක් මේ වෙච්ච දෙයට මොකද මේ දැන් ඊට පස්සේ මේ දෙන්නට හවුවරණක් නැහැ. ඊට පස්සේ අම්මයි තාත්තයි අදිෂ්ඨානයක් කරා ওই දරුවා පුදුමාකාර විදිහට මේ මව්පිය දෙන්නෙකුට පත්තාන්න වැඩි මතක් විදිහට මේක කරා. ඒ නිසා අපිත් මෙතෙක් කල් භ්‍රමචර්ය ලක්ෂණ අපු සීලේ අනුභවය නිසා මේ දරුවට පණ ඒවා කියලා. ඊට පස්සේ උඩුවේ මුඩ කොටසක පණාවයි කියනවා. ඊට පස්සේ රජුරුවොත් අදිස්ථානයක් කරලා තියෙනවා මේ නොකමනා නොකෑමනා පහත් වැඩක් කෙරුවේ මේ විදින්ට යෑමෙන් දඩයන් කිරීමට යෑමෙන් නමුත් මේ වගේ වැඩ කරන කෙනෙකුට මේ වුණා කියලා රජුරුත් අදිස්ථාන කරලා පණාවයි. ඒ නිසා අපිත් අදිස්ථාන කරන්න ඕනේ ඕන රාජකාරියක් කරන්න. අම්මයි තාත්තගේ දරුවන්නේ ආර්ථික දේශපාලන මැරෙනවා නම් මගේ ඔළුව මේ බුදුහාමුදුරෝ දේශනා කරපු සතිපට්ඨාන දිහාට වැටේවා කියලා අදිස්ථාන. අර ළඟින් ඉන්නකොට කියන්න තියෙන්නේ අනේ මට මේ හතර සතිපට්ඨාන ජීවත් කරලා දෙන්න. මට සතිය ජීවත් කරලා දෙන්න. නැත්නම් පොඥංග ජීවත් කරනවට දුක් හරදයක් යනකොට දුමාකාර ගැම්මක් තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒකට හේතු සම්පාදනය කරලා තියෙනවා. කරලා හිතා ගන්න ඕනේ මරුණත් ඔළුවයි වතර වැටේවා කියලා. අන්න එහෙම කරන්න පුළුවන් තෙදක් සහිත පාඩයක් තමයි මේ ඒකායනෝ අයම් බික්කවේ මංගෝ කියලා කියන්නේ. අපි සරුවචනසේ දේශනා කරා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ මාර්ගයේ ගියාට ඕගොල්ලෝ හිතුවේ නැති විදිහට මේකෙන් සත්‍යයේ විසුද්ධිය සිද්ධ වෙනවා. සත්‍ය විසුද්ධිය සිද්ධ වෙනවා. එතන ශෝක පරිද්දව සමතික්කමනි. දුක් දුම්නස් අත්ථගමයි. මේක කාටද පුළුවන් මේක කියන්නේ කියලා බලන්න. අද ජාත්‍යන්තර සමිති ඒ වගේම ජාත්‍යන්තර සංගම් කොච්චර හොයනවද මේ රෝග පරිද්දව දුරු කරන්නට මේ මොන මොන නම් දාගෙන තට මොනවද? අංගලම් ගියාද? ඒක දශමයක් ඉඳලා ගිහිල්ලා තියෙනවා. යන්න බෑ. ඒක යන්නේ නෑ පින්වත්. ඒක යන්නේ මම දැන් මෙතන කියන උපමානේ පමණයි. අපි අතන අහවල් තැන කියන එක කවදාකවත් රෝග පරිද්දවත් එක කටයුතු කරන්න බෑ. රෝග පරිද්දවදී ඇති වෙන්නේත් මම දැන් මෙතන, ඒ නැති වෙන්නේත් මම දැන් මෙතන. එතෙන්ට ආවේ නැතුව ඕ ප්‍රශ්නට උත්තර දෙනවා කියලා කියන්නේ ඉබ්බන්නේ පියාට බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. ඒත් ඒක කරගත්තා. හැබැයි එකක් මතක් කරගන්න. මේන එක්කෙනෙක් හරි අදිස්ථානයක් ගත්තොත් ලෝකයේ තියෙන්නේ ශෝක පරිදේ වලින් පිරීලා මට ওই જાත්‍යන්ත සමිතුල සමාජිකත්වයක් නැහැ. ඒත් ඕ මේවත් හටනවට හරියන්නේත් නැහැ. නමුත් මම මේ සතිය යුක්තව ගත කරනවා ලෝක සත්‍ය සැනසේවා කියලා. යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨාන අධිෂ්ඨාන කරන සතියෙන් යුක්තව ගත කරන සෑම චිත්තක්ෂණයකම තමන්ගේ විතරක් නෙවෙයි ලෝකයාගෙත් ශෝකපරිදේව නිගෙන. හරි අමාරු මේක ඔප්පු කරලා පෙන්නඳ මුසිතු වෙන්නේ නම් ඒක තමයි. ඒ නිසා කල්පනා කරන්න ඕනේ මේ හරි ආත්මార్థකාමී වැඩක් අපි මේ කරන්නේ. මේ විශ්ක්තියක් එකතු වෙලා කාමරයක තියලා දොර වහගෙන වණ භාවනා කරන ලබ්බේ තොවිලි වාගේ. ඉතින් මේ ලෝකෙ ගිනි අරගෙන මේ පැත්තේ මේ අසහනි කියයි, ශෝක පරිදේව දෝමනස කියයි අපි නිකන් කන් නෑ වාගේ, ඇස් නෑ වාගේ මේක කරනවා. නමුත් ඇතුලෙන් බුදුහාඳුර හොඳටම දන්නේ. ඒවා සාක්ෂාත් කරගත්තොත් ඊට ඒ වගේම ඊට වැඩි අඩු මට්ටමකින් දන්නවා එක්කෙනෙක්ගේ හිත වර්තමාන මොහොතට ගැනීම තුලින් ඒකෙන් නිකුත් වෙන ඒ හොඳ කම්පන වේග මේ ලෝක වේදනාවේ දසදහසක් වල පැතිරෙනවා ඒ නිසා අපි මේ වෙලාවේදී තමන්ගේ හිත වර්තමාන අරමුණේ තබා ගැනීම කරනවා විතරක් නෙවෙයි මේ ලෝකෙටම හිතා ගන්නවත් බැරි මහා විශාල මේ අවුලට පුදුමාකාර ඒකාන්ත උත්තරයක් අපේ. ඉතින් ඒක වැඩෙන්න වැඩෙන්න එක චිත්තක්ෂණයක් හිටියට මේක ගැම්ම නැහැ. ඒ චිත්තක්ෂණ දෙක එනකොට එකයි එකයි දෙකයි නෙවෙයි මේක. විශාල වශයෙන් වර්ධනය වෙනවා. දෙක දෙක තුන හතර එක දිගට ගියොත් ඊට පස්සේ manussත් ඉක්මවනවා. අපේ දක්කාය චිත්ත කඩලා ගිහිල්ලා පුදුම ජවයකට එනවා. ආහනේක ඇතිකරන්ත ලෝකම එකතු වෙන්න ඕනේ නැහැ. එක එකන එක එකන තම තමන්ගේ කටයුතු කරනකොට ඒ අවශ්‍ය ශක්තිය ලැබෙන නිසා අපි මේ කරන්නේ තද ආත්මාර්ථකාමී වැඩක් කියලා හිතනක් කරගන්නත් එපා. ඒ වගේ මේ කොප්පු කරන්න යන්නත් එපා. ඒක අපිට අවශ්‍ය නැහැ. නමුත් අපි ඇතුලෙන් හිතා ගන්න ඕනේ අපි මේ කරන වැඩේ කරනකොට අභ්‍යන්තර බාහිර බුදුමාකාර ගුණයක් එන පටන් ගන්නවා. ඒ ගුණ තුල ටිකින් ටිකින් ටිකින් ටිකින් වැඩිලා අපට වැටෙන්න පටන් අර ගන්නවා. අපි පංජල් අට අට සිල්පද රකින්න රකින්න සමාධිය ඇති කරන්න කරන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අපෙන් කවදාකවත් ලෝකෙට අනවශ්‍ය මේ ලෙඩකාරී රෝගකාරී කම්පන වේග පිට වෙන්නේ අපකරා පැමිණෙන රෝගකාරී ලෙඩකාරී දේවල්ට අපි ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කාගෙන්වත් අපර කමන්නේ අපි ඒක බාරගත්තා. මෙච්චරයි උනේ ඉන්නේ නැහැ චේතනා පහල කරන්නේ. ආ එහෙම යෑමෙන් තමයි නැත කරන්න පුළුවන්. ඒ කිසි දුක් තුම්නස් වගේම මේ න්‍යාය අවබෝධ කිරීම එකනා එකනා ඒ මට්ටමේ කරන බුදුමාකාර ශක්තියක් තියෙන. ඕකෙන් තමයි මේ අවුරුදු 2500 මේ අඛණ්ඩ වැඩපිළිවෙල ආවේ. ඉතින් අපිත් උත්සාහ කරන්න ඕනේ අපිට අනිත් අවස්ථාවේ ශාසනය පුළුවන් තරම් වැඩ අරගෙන ඒ ශාසනද දිය හැකි ශාසනද කළ හැකි උත්තරීමේ කරන්න. ඒ කිරීම සඳහා අපිට කිසිම තැනකට යන්නවත් කිසිම දෙයක් පුදන්නවත් අවශ්‍ය නැහැ. ගත කරන චිත්තක්ෂණේ සතියෙන් ගත කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ ඒ කායන අයම් වික්කව වික්‍රේ මග්ගෝ කියලා මාර්ගය විස්තර කරලා පරමාර්ථ පැහැදිලි කරලා සර්වඥ මතක් කරනවා ඛතමේ චාත්තාරෝ මොනවද මේ කියන මේ ආනිසංස හත ලබා දෙන මේ අතර ඉද බික්ඛවේ බික්ඛෝ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආභිජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. අර විශාල ලෝකෝත්තර නැත්නම් විශ්වගත ධර්මයේ හිමීට හිමීට අඩු කරන අඩු කරන ඇවිල්ලා මේ සඳහා හිත හදාගත්තා වූ භික්ෂුව මොනෝක කියන කොටත් ඉතින් කට්ටිය මුසුප්පු වෙනවා අපි භික්ෂුන් වහන්සේලා නෙවෙයි ඔබ වහන්සේ නම් භික්ෂුවක් වශයෙන් මම හයියෙන් කතා කරාට අපිට උපසම්පදාවක් නැහැ අපිට සාමනීර පැවිද්දක් නැහැ අපි ස්ත්‍රී নানা ප්‍රකාරයි. නමුත් සූත්‍ර පිටකයේ භික්ෂුව හඳුනන්නේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් කලවීමට කටයුතු කරන්නා වූත් කෙනා. එනිසා නොවන පැත්තට නොකරන වේදකමට යන්න ඕනේ නම් උපසම්පදාවයි ඔක්කොම කල්පනා කරතයි. වේදකම කෙරෙන්න නම් තමයි තේරෙන්නේ අපි ඇත්තටම සංසාර බය දැකලා තියනවාද සංවේග තියනවාද බය වෙලා පස්සෙන් පස්සට යනවා වෙනුවට අපි මේක ඉක්මවන්න ඕනේ සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන්න ඕනේ කියන එක අදහනවා අදහනවා නම් භික්ෂු කියන නමට සර්වඥාන්සේ කටපුරා දේශනා කරනවා එවැනි භික්ෂුවක් විසින් රුක්ක මූලගත ශුන්‍යාකාරගත අරණ්‍යගත ඉතින් මේ රටේ ඇවිල්ලා අරණ්‍යගත වෙනවා කියන එක විදේශ වෙච්ච අපට කරන්න බෑනේ ඒ වගේම රුක්ඛ මූලගත කරන්නත් බෑ. ඒ සීත ඍතුවේ කෙරෙන්නේ නැහැ. එතකොට ශූන්‍යාකාරය තමයි අපිට බුදුහාමුදුරු දීලා තියෙන විකල්ප. ශූන්‍යාකාරය කියන්නේ මොකක්ද? ශූන්‍යාකාරය කියන්නේ කාම භෝගින්ගින් හිස් වෙච්ච තැන. ලක්ෂයක් සෙනෙක හිතිය ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ සුඛෝපභෝගී වස්තු ආහාර බාන මොනම දෙයක් අක්. කාම සුකල්ලි කාම යෝගෙ පිණිස හෝ කාම නැත්නම් මේ කාම ඡන්දේ පිණිස පාවිච්චි කරන්නේ. කෙචාව කාම සුඛෝපභෝගී වස්තු නෙවෙයි. පාවිච්චි කරන්නාගේ අනුව අපි මේක ශූන්‍යාකාර බවටපත් කරන්නේ අන්නේ ඒ මූල ධර්මයි. ඒ ශූන්‍යාකාරයටපත් වුණාට පස්සේ තව 1000ක් හමාරක් ඇතන හිටියත් ඒ සෑම කෙනෙක්ම කාම අදහස් තිබුණත් ඒකට උඩගෙඩි දෙන්නේ නැතුව නිකාමලාභී කාමෙන්තර ඒ අලෝභ දෝස අමෝහ ප්‍රතිපදාල් සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරනවා නම් ඒකට ශූන්‍යාකාරය කියලා තමයි කියන්නේ. ඒකත්ින් බලනකොට නම් මම හිතනවා මේක බොහොම කලාතුරකින් ලෝකේ හම්බ වෙන විදිහේ බොහොම වටිනා ශූන්‍යාකාරයක්. ආන්නේ ශූන්‍යාකාරට ගිහිල්ලා නිශීදති පල්ලංක. පල්ලංග බඳ වාඩි වෙනවා. මේක ඔක්කොටම කරන්න අමාරුයි. නමුත් ඉතින් අපිට සර්වඥාදී ඊටි පිළිමයක් තියා බලනකොට හිතා ගන්න පුළුවන් මේක තමයි මේ පල්ලංකේ කියන්නේ. කුපද්මාසනිය, වීරාසනිය, සුඛාසනිය කියන විවිධ ක්‍රම තියෙනවා. නමුත් එක එකන තමයි සුදුසු විදියට උජුං කායං, ඍජු කාය, උඩු කාය ඍජුව තියාගෙන වාඩි වෙනවා. පණිදාය, උජුං කායං පණිදාය, සති පණිදාය කියලා කියන්නේ ප්‍රනිධිය. ප්‍රණිදි කියන අනාගත බලාපොරොත්තු කාම බලාපොරොත්තු නෙවෙයි අර කියාපු සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමයි දුක දෝමන සාත්ථකමයි ඥායස අධිකමයි නිබ්බානස සත්‍ය කිරියයි කියන ප්‍රණිදිය ඉතින් මම කරන්නේ මෙන්න මේකට එකක් ප්‍රණිදිය ඇතුව පරිමුඛං සතින් උපට්ඨමෙත්තා සතිය ඉදිරියෙන් තියාගෙන සතිමත්ත සෝ මේ කියන්නා වුණයිද පුද්ගලයා සතෝව එළඹ සිටි සීයේ යුක්තව ආශ්වාස කරයි එළඹ සිටි සීයේ යුක්තව ප්‍රශ්වාස කරයි. මූල ධර්ම ඔතෙන් යන කම ඉඳන්ලා පෙන්නනවා. ඉතින් අපි දැන් ඉන්නේ පරියන්කේ අපි මේ ජීවත් කරගත්තේ ඔය කියන පාර තමයි. සර්වඥාන්සේ අඳපු ඉරදිගේ තමයි. දැන් අපිට තියෙන එක දිගේ වැඩ කරගෙන යන්න ඕනේ. ඒ නිසා අපි දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තව සුවල්ප මොහොතකින් අපි පරියන්කයට යනවනම් අපි ඉස්සල්ලාම සීපත් කරන්න ඕනේ. මට මේ ඉරියව්ව පාසුද මේ ඉරියව සාමබරද මේ ඉරියව ඉන්නකොට මගේ මස් පිඩු තද වෙලා තෙරපිලා දඬු කඳේ ගැවුවා වගේ දඬුව මොකද තියෙන්නේ නැත්නම් හොඳට සෑලුව මෘදුව කර්මණ්‍යව සුඛ නම්‍යව පවතිනවා නැත්නම් සුඛ නම්‍ය කරන්න ඕනේ අපි ඒකට සිංහලෙන් කියන්නේ හරි බරි ගහනවා හොඳට හරි බරි ගහලා පාඩු වෙන්න මම දැන් ඉන්නේ ඉරියව්ව හරි බරි ගැහුණාට පස්සේ තේරෙයි අර මිසරේ තිබ්බ පිරමීඩේ වාගේ එනත රුවන්වැලිසෑයේ හැඩේ වගේ මේ පිළිගහින්න ඕනේ එතකොට ඒක අවුවට වැස්සට ගොලකට කොහොක්වත් හෙල්ලෙන්නේ නැහැ. අර ත්‍රිකෝණේ තමයි ලෝකේ තියෙන පැරණිම කොට නැගිලි. ඉතින් අපි ඇඟ හදා ගන්න ත්‍රිකෝණාකාර. ඉතින් පෞගේ දාසවල සුනාමියේට බුදු පිළිම කැඩුනේ නැහැ. ඉතින් කට්ටිය හිතුවා මේ ඇතුළට දාලා තියෙන gadol ඔක්කොම බුදු වෙලා තියෙනවා. ඒකයි කැඩුන්නේ නැත්තේ. ඒ gadol බුදු වෙලා නෙවෙයි. ওই සූරුකේ කඩන්න බෑ. එහාට මෙහාට නැමෙන්නේ නැහැ. ඔය ඉඳගත්තට පස්සේ ওই සූරුකේ තමයි සර්වචන්සි ගත්තේ. මේ 2500 ගාණක් අපි අර පුංචි කාලේ අම්මගේ ඇඳුම් ඇඳගෙන ඔය අම්මා වෙන්න මම තාත්තගේ ඇඳුම් ඇඳගෙන මම තාත්තා වෙන්නම් කියලා දෙල්ලම්පත් තියුණා. අම්මලා තාත්තලා කරන දේරම කරන්නේ. ආන්නේ වගේ තමයි බුදුහාමුදුරුවෝ බෝ වැඩමුලදී යම් මිරියවක ඉඳලා බුදු වුණාද අපි ඒක කොපි කරනවා. මොකටද අපිත් බුදු වෙන්න. නැත්නම් ඉරියව්වේ වෙන එකක් ඇත්තේ නැහැ. වෙන මිස්ටික්ස් නැහැ. වෙන গুপ্ত බලයක් නැහැ. ඉඳගත්තට පස්සේ හොඳට පටල ආනේ වාඩි වෙලා මේක තහවුරු කරන්න ඕනේ. මොකද්ද තහවුරු කරනවා කියලා කියන්නේ? අපි ඉන්නේ මේ වාගේම කාමභෝගින් විවිච්ච තැනක අපිට ආරස්සාවක් තියෙනවා. අනික අතෝ තම තමන්ගේ වැඩ බලා ගන්නවා. මේ සේරම දේව ආරක්ෂාව, බ්‍රහ්ම ආරක්ෂාව තියෙනවා. ඒ නිසා අපි ඇස් දෙක වහගන්න. වහගෙන උද්දාම් පාද තල අදෝ කේසමත්තක තච පරියන්තං කියලා ඔය කියන්නේ දෙතිස් කුණපේ උගන්වන්න කියන කේස් තලයෙන් පට යට පාදයෙන් උඩ හැම පරියන්ත කරගෙන ඇති. හැම සීමා කරගෙන ඇති මගේ මේ ඉඳ ගන්න ඉරියව්වට හිත දාන්න. හිත දාලා බලනවා මම දැන් පට්ටලද කියලා. ඔය විනාඩියක් දැක් හිතර කමන්නේ. ආන්නේ විඳ යම් වෙලාවක හිත ඇවිල්ලිවලා හාවා හන්දාර කාලා විලවිලා පැලැත්ති බුදිය ගන්නවා වගේ හිත මේ කය ඇතුලේ තැම්පත් වෙනකන් භාවනාව පටන් ගන්න බෑ. හිත තැම්පත් වුණා නම් ලකුණු තුනක් පෙන්වනවා. මගේ බණ මොකද්ද හිතවිලි වලින් බාධා ගන්නෑ සද්ද වලින් බාධා ගන්නෑ වේදනා වලින් බාධා ගන්නෑ හිතවිලි වේදනා සද්ද බාධා නැත්තම් අපිට මේ ලංකාවේ ඉඳලා තැන් විතර ගන්නවා නම් පාරේ වාහන නැත්තම් දෙපැත්ත බලලා එහා පැත්තට ගියාට කමක් නැහැ පාරේ වාහන දුවනවා නම් අපි එහා පැත්තට යන්නේ නැහැ වාහන නතර වෙනකන් ඉන්නවා ඒ වගේ අපි හිතවිලි බාධා තියෙනවනම් සද්ද බාධා තියෙනවනම් වේදනා බාධා තියෙනවනම් එතුවාකල් ඉරියව්වේ ඉන්නවා. මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්වේ ඉන්නවා. ඒව අයින් වුණාට පස්සේ ඔන්න පාර පයින්. මොකද්ද පාර පයින්නවා කියන්නේ? මුළු කයේ තිබ්බ හිත උඩු කයට ගන්න. ඕනේ ඒකට පේනවා. මේ සුවාසේ, මේ පාන, මේ ප්‍රාණි. හුස්ම ඇනිල්ල සිද්ධ වෙනවා. යටි කයේ සාමාන්‍ය ගැලු ගැල්මට හුස්මට සම්බන්ධයක් නැහැ. උඩු කයේ තමයි තියෙන්නේ. ආනේ සිතුවිලි වේදනා හිත නැති වෙනකොට මතුවෙනා වූ ආසාර ප්‍රසාරිත තිබ්බහම ඒකෙතම හිත ගියා නම් අපිට තේරෙනවා මෙන්න ආස්වාස වෙලා මෙන්න ප්‍රසවාස වෙලා මෙන්න ආස්වාස වෙලා මෙන්න ප්‍රසවාස වෙලා උඩුකයේම හිත තියාගෙන ඉන්නකොට යම් විදිහකට තමයි තේරෙනවා මේ හුස්ම ගැනීමේ වැඩපිළිවෙල උඩුකයේ වඩාම ප්‍රකටව වඩාම ප්‍රසිද්ධව හැපීම සිදුවෙන්නේ කොතනද කියලා එතකොට මුළු කයේ තිබෙක උඩුකයට ගත්ත උඩුකයෙන් එක්ක නාසිකාග්‍රේ නැත්තම් උඩුතොල ඒව නැත්තම් සමහරුන්ට උදරේ සමහරුන්ට පපු පෙදෙසේ සමහරුන්ට උගුරේ කොහේ හරි තනක් තේරෙනවා මේ හුස්ම ගන්න දින වැඩ පිළිවෙල වැඩියෙන්ම ප්‍රකට වෙන තැන. එතෙන්දත් හිත යොමු කරන්න පුළුවන් නම් තවත් මේ ඒකාග්‍ර වීම සුදුසු වෙනවා පිරිසිදු වෙනවා. ආන්නේම හිත හොඳට යොමු කරගෙන එතන ඉඳගෙන මේ අතු වෙනවා මේ පිට වෙනවා මේ අතු වෙනවා මේ පිට වෙනවා කිය හරියට ආයතනයක් රකින්න කාවල්කාරයෙක් දොරටු පාලකයෙක් මුරකාරයෙක් ගෙනල්ලා කාවල් කාමරේ තැම්පත් කරලා කියනවා මේක විතරයි මේකේ මේ ආයතන ඇතුළේ තියෙන දොර මේ දොරෙන් එන හැම වාහනයකම නම්බරය ලියගන්න පිට වෙන හැම වාහනයකම නම්බර ලියගන්න යන්නේන බුද්ධලෝ ඉන්නවනම් ඔක්කොගෙම ඩෙන්ටි කාඩ් චෙක් කරන්න ඊට පස්සේ හන්දාට බලන්න ආපු කට්ටිය ඔක්කොම ගියාද ගියනට වැඩිය අරගෙන ගිහිල්ලා තියෙනවා කියලා බලන්න පුළුවන් කියලා පුර කාර්යයක් තිබ්බා වගේ අර ගනුදෙනු සිදුවෙන තැන වඩාම ප්‍රකට කරන හිත තියලා එයාට කියනවා එන හුස්මයි යන හුස්මයි එන හුස්මයි යන හුස්මයි හරියට එන වාහන මේ ඉර මේ කොළම් එකේ ලියන්නේ යන වාහන මේ කොළම් එකේ ලියන්නේ කියලා චෙක් කරුවා නම් හොඳට බලන්න පුළුවන් ගනුදෙනුව අතුරු සිදුරු නැතුව හිත වෙලා තියෙනවා මම මේ සඳහා සතියෙන් ආස්වාද කරයි සතියෙන් ප්‍රසවාස කරයි ඉතින් මේක මේ කාලේ වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව අර හිතවිලි වේදනා සද්ද කොච්චර බාධක වෙනවා. මේ කියන්න හදන්නේ ප්‍රශස්ත මට්ටම. යම්ම වෙලාවක අපි හිතන හිතවිල්ලක් වේදනා සද්දයක් ආවයි කියලා. ආවනම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ ආනපන ගිලිහෙනවනම් හිතවිල්ලත් ගියාට පස්සේ ඥානවත් අර වාගේම සාදරව ආනපන හිත තියෙනවා. ආන්නේ විදිහට අපි බලාපොරොත්තු වෙමු. උගදිනෙක් මේවා දාන්න දේවල් නමුත් මම මේ පිළිසුදු පටන් ගැනීමක් අවශ්‍ය නිසා මේ මතක් කරන්නේ. අපිට දැන් වෙලාව 11යි 5යි අපි මෙතන ගනම් පැය භාගික වේලාවක් බලනවා. දුවේට හරි පරි ගිහිලා පුළුවන් තරම් කය පදනම් කරගෙන ඉතින් පස්සේ හිත සුදු කයට ඊට පස්සේ ආනාපාන හැපතෙන්ලා කියලා හැකි තාක් වේලාවක් මූල කර්මස්ථාන හිතපත් කරනවා. හැබැයි සිදු දනාම යනවා තමයි සුදුසු ඉරියව්වකටපත් වෙනවා. පූජාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ